This the second part of the talk, you listened before. The long talk was split for the convenience of listening. සතර මහා ධාතුව පිළිසිඳ දැක්කොත් ඕගොල්ලෝ කාම භූමියෙන් මොකද වෙන්නේ? මිදෙනවා. ඕගොල්ලන්ට යම් දවසකදී පස්දිය ගිනිසුලන් හතරේ පස්දිය ගිනිසුලන් හතරේ නෑදෑයෝ නැති වුණොත් පස්දිය ගිනිසුලන් හතරේ මම හෝ මගේ හෝ මගේ ආත්මික දේවල් නැති වුණොත් පස් දීගෙන සුලං හතර පස් දීගෙන සුලං හතරමයි කියලා ඇස් දෙක පෑදුනොත් ඇත්ත ඇතිනේ දැක්කොත් අන්න ඒකට තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. නිවන් දැක්ක කියලා කියන්නේ ඒ එහෙම ජීවිත නැහැ. එහෙම මම කියලා දුවා කියලා පුතා කියලා අම්මා තාත්තා කියලා රන් රිදී මුතුමැන් එහෙම ද්‍රව්‍ය නැහැ. දුක් විඳින්න එහෙම නිමිති නැහැ. අපේ මනසේ තියෙන කෙලෙස් ටිකට සතර මහා ධාතු අහුවෙන්න දුන්නේ නැත්තම් සතර මහා ධාතුවට මේ කෙලෙස් ටික පතිත වෙන්න දුන්නේ නැත්තම් ලෝකේ කියන කැත්තක් වෙන්නේ නැහැ. මම මේ රූපයේ ඇත්තම පෙන්නන තාක් මේ රූපය දකිනකොට මම කියන හැඟීම යෙදෙන එක නවත්තන්න බෑ. මම කියන හැඟීම ඇති වුණොත් මම කියන හැඟීම මේ දිහා බලනවා කියන එක නවත්තන්න බෑ. මේක දකිනකොට මම කියන හැඟීම ඇති වෙනවා නම් මම කියන හැඟීමෙන් බලනවා නම් ඒ තාක් සතර මහා ධාතුවේ තමන් ඉන්නවා. ඒ තාක් සතර මහා ධාතුවේ ගතිය තමන්ගේ ගතිය. සතර මහා ධාතුවට යම් යම් දෙයක් වෙයිද ඒ තමන්ට වෙන දෙයක්. තමන් ජරාවටපත් වෙන්නෙක්, ලෙඩ වෙන්නෙක්, මැරෙන්නෙක්, දුක් දුමනස් විඳින්නෙක් වෙනවා. ජරා මරණයෙන් යුක්ත කෙනෙක් වෙනවා. යම් වෙලාවකදී මේ රූපෙ දිහා බලනකොට මම කියන හැඟීම උපදින්න බැරි වෙන විදිහට මේ රූපෙ දිහා මම කියලා බලන්න බැරි වෙන විදිහට ඔබ නිතර මේ රූපය ඇත්ත පෙන්න පෙන්න ඉන්නකො මොකක් වෙයිද කියලා බලන්න මෙන්න මේ රූපේ මම මම මගේ මගේ කියන මෙන්න මේ උපාදාන ගතිය ගෙවිලා යයි. ගෙවුණු දවසට මේ සතර මහා ධාතුව කැඩුනත් බිඳුනත් කුඩු වුණත් මට වුණා කියන හැඟීමක්වත් නැහැ. එයා ජරා මරණ දුකෙන් මිදෙනවා. ජරා මරණය විඳින්න නැහැ. ඒ හින්දා මහා ලොකු නිවන කියන්නේ බැරි දෙයක් අමාරු දෙයක් නෙමෙයි මේ කාරණාව තේරුම් ගන්න. මේකේ තියෙන සූක්ෂම කෙලෙස් වල තියෙන සූක්ෂමකම අපිට තේරෙන්නේ නැතිකම තියෙනවා. අපේ මනසේ උපදින යන් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමන උපජ්ජති එත්ත නිවිසමන නිවිසට බලන්න තණ්හාව වැඩ දෙකක් කරනවා. මේ ස්කන්ධ ටික වැඩ දෙකක් කරනවා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමන නිවිසති. රූපය ලෝකේ ප්‍රියයි මధుරයි. තණ්හාව කියන එක එහි උපදින්නේ එහි පවතින්නේ. මේ රූපය තණ්හාව උපදින්නයි පවතින්නයි කියන වැඩ දෙකක්ම කරනවා. මේ කඩදාසිය දකිනකොට දකින කෙනාගේ මනසේ රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා කියලා වටිනාකම මනසේ හදනවා විතරක් නෙමෙයි මනසේ රුපියල් 5000ක් වටිනවා කියන මනසේ තියෙන gati ආපහු ගිහිල්ලා හැපිලා පවතින අර රූපෙම ඒ රූපය නිසා මහටගත් වටිනාකම මනසේ ආපහු ගිල නතර වෙන්නේ ඒ රූපෙම වටිනවා කියන තැන. අපි බලන්නේ ඒ රූපෙම වටිනවා කියලා. කිසි ධර්මයක් නොදන්න නොදැක්ක ලෝකෙ කිසි කෙනෙක් දකින්නේ නැහැ. දන්නේ නැහැ මේ රූපය වටිනවා නෙමෙයි මේක 5000ක් නෙමෙයි ඒක බලන කෙනාගේ මනසේ වටිනාකමට පේන්නේ කියලා ලෝකය කිව්වටවත් පිළිගන්නේ අර අර ප්‍රඥප්තියෙන් අවලංගු කරන කෑල්ල නොකියුවොත් මටවත් ඔප්පු කළා කියන්න විදියක් නෑ ඕගොල්ලන්ට නේ මොකද එච්චරට අපිට පේන්නේ මේ කඩදාසිය වටිනවා වගේමයි. නමුත් අද රෑ 12න් පස්සේ මේ 5011 අවලංගු වෙයි කියපු ගමම්ම හෙටදී අරක ගෙනහිල්ලා වෙනද වගේම ලාච්චිය දාලා යතුරු දානවාද අපි? දාන්නේ මොකද තග්ගල වටිනාකම අඩු වුණා කියනකොට එහෙනම් අපි දකින්න ඕනේ. කඩදාසිය වටිනවම නම් ඊයේ කඩදාසියමයි අදත් ඊයේ පෙවුණු දෙමයි අදත් එහෙනම් ඊයේ වටිනවා අද නොවටිනවා වෙන්න බෑ එහෙනම් මේ තියෙන්නේ මොකද්ද එක දකින්නකොට වටිනාකමට ඊයේ පෙනුණා මේ ප්‍රඥප්තියෙන් පස්සේ මේක දකින්නකොට වටිනාකමට දැන් අපේ මනස සිහි වෙන්නේ නැහැ ආන් ඒ වගේමයි අපේ මානසික ඡායාව වැටුනහම හොයන්නවත් බෑ අර කඩදාසිය වටිනවා වගේමයි පේනවා වගේ යම් සතර මහා ධාතු රූපമിതിයක් දකිනකොටම දරුවා කියන හැඟීම ඇති වෙලා ඒ දරුවා කියන හැඟීම ඒ රූපෙම බදාගත්තොත් කීයටවත් අපිට තේරෙන්නේ නැහැ කීයටවත් අපිට පේන්නේ නැහැ මොකද්ද මේ රූපයේ සතර මහා ධාතුවේ රූපේ දකින්නකොට මට දරුවා වගේ දැනෙනව නේද මට ආදරයේ සෙනෙහස දැනෙනව නේද මේ මගේ දරුවා මේ මගේ දරුවා මම රැකගන්න ඕන කියන හැඟීම මගේ මනසේ උපදිනව නේද මේ රූපේ දකිනකොට මේක නේද තණ්හා උපාදානය කියලා කිව්වේ කියලා තේරෙන්නේ අපිට අපිට තේරෙන්නේ මොකද්ද අර රූපේ දරුවමයි දරුවා දකින හින්දම මට දරුවා පේනවා ඒ හින්දා තල් ගහේ ඡායාව පොකුණට වැටිලා මනසේ තියෙන ඡායාව වැටිලා රූපෙට දැන් ඒක දන්නේ මැනික ගන්න පොකුණ හිනෝ වගේ මානසික ඡායාව රූපෙට වෙලා ඒක දන්නේ ඉතින් දරුවගේ මූණේ බිනෝ කියලා මොකද කියන්නේ සතර මහා ධාතු රූපේ බදා ගන්නවා මගේ පුතා කියලා අපි පුතා කියන ප්‍රපංච සංඥාව හිතෙන් සිහි කරගෙන හිතෙන් සිහි කරගෙන මේ සතර මහා ධාතුව පිරිමදිනවා ළමයාගේ ඔළුව අත ගන්නවා වගේ තමයි තේරෙන්නේ අපිට කය ස්පර්ශ වෙන්නේ පටවි ධාතුවේ සිහි කරගන්න එක මනෝ මෙන් දෙක එකට ගැට ගැව්වාම ළමයාගේ ඔළුව අත ගෑවා වගේ තැනක. ඔහොම තමයි අපි කාම ලෝකේ ජීවත් වෙන්නේ. කාම ලෝකේ සැප දුක් විඳින්නේ ඔහොම. එක ආයතනයකින් කාම ලෝකේ සැප දුක් විඳින්න බෑ. ආයතන කීපයක් එකතු කරලා තමයි. කායයට ගැටෙන දේ හිතෙන් සිහි කරගන්න කෙලෙස් නිමිත්ත දෙක එකට එකතු කරලා තමයි කාම ලෝකේ යමක් අපිට විඳින්න වෙන්නේ. අනිත් ආයතන ටිකෙත් ඔහොම තමයි. හරි මට මෙතෙන්දි පෙන්වන්න ඕනකම තිබුණේ මෙච්චරයි. අපි මේ කෙරවලක් නැති සසර විශේෂයෙන්ම මේ කාම භූමියේ සතර මහා ධාතුව බදාගෙන ඉන්න මේ මට්ටමේ තමයි දුක තියෙන්නේ. මේ මට්ටමේ තමයි සතර අපාය තියෙන්නේ. ඈ ඒ හින්දා මෙන්න මේ මට්ටමින් ඊතර වී ගන්න මහන්සි ගන්නවා නම් සතර මහා ධාතුවේ බැඳිලා ඉන්න මෙන්න මේ මට්ටම තමයි බයජනක ප්‍රදේශයේ බයජනක භූමියේ සතර ආපායේ දුක් දුම්නස් තියෙන්නේ මේ මට්ටමින් මිදුනහම සසර තුලද ඒ තරම් බයජනක දුක්සහගත බවක් නෑ අඩුයි. ඉතින් හයියක් ගන්න හොඳට මතක තබා ගන්න මේ මමම වගේ පෙවුනත් මේ ඇස් ඉදිරි පිට රුපියල් 5000ක් වගේම පෙවුනත් මේ කෝටි ගණනක් වටිනා මණිකක් වගේම පෙවුනත් දකින්නකොටම වටිනාකම Tamanටම දැනෙලා Tamanගේ වටිනාකම වේගෙන් ඒකේ පතිත වෙලා මේ තියෙන්නේ. ඉපදිලා ඒ මතම වැටිලා. එතකොට අපි අපේ මනසේ තියෙන කෙලෙස් සහගත නිමිති උපදණ්ඩ සතර මහා ධාතු උපකාරයි සතර මහා ධාතුට අපේ මනසේ තියෙන නිමිතික තබල තමයි මේ ලෝකේ නිර්මාණය වෙලා තින්නේ කියලා පළවෙනිම දැනගන්න. එතකොට දුක්ඛේ ඥානං කියලා කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දකිනව මොකද්ද? උපාදානෙට හිත ස්කන්ධය දුක. අපි කියමුකෝ අර කඩදාසි කොලේ ගන්නකො රුපියල් 5000ක් වටිනවා කියලා වටිනාකමට පෙන්නන අපේ මනස තමයි උපාදාන. කාම උපාදාන. ඒ උපාදානයට හසු ස්කන්ධය තමයි මේ කඩදාසිය. දැන් මට දුක ගෙනත් දෙන්නේ උපාදාන කන්ද මේ කඩදාසියෙන් තමයි මට දුක ගෙනත් දෙන්නේ. ඒකයි බුදුහාමුදුරේ දේශනා කළේ. උපාදානයට හිත ස්කන්ධයයි දුක. දැන් උපාදානය තමයි මේක රුපියල් 5000ක් වටිනවා කියලා මට දැනෙන කම. ඔක තමයි උපාදානය. මගේ උපාදානයේ හිත ස්කන්ධය මොකද්ද? අර පෙනෙන රූපේ. පෙනෙන රූපේ. උපාදාන ඛණ්ඩ දුක්ඛ මේ උපාදානට හිත ස්කන්ධය මට දුක ගෙනත් දෙන්නේ. මේ කඩදාසිය මීයෝ කෑවොත් වේයෝ කෑවොත් හොරු ගත්තොත් ගිනි ගත්තොත් මොකද වෙන්නේ? දුක ගෙනත් දෙනවා මට. ඇයි ඒ දුකට හේතුව මොකද්ද? උපාදානයි. මේක වටිනාකමට පෙනෙන අපේ මනස. උපාදානය නැති වුණොත් ඒක වටිනාකමට පෙනෙනකම අපේ මනසේ නැති වුණොත් අර කඩදාසිය ගිනි ගත්තත් නියෝ කැවත නියෝ කැවත් අපිට දුක එන්නේ එහෙනම් සම්මාදිට්ඨි වර්ණ සටහන වර්ණ සටහනක් පැතිර දකින්න තැනට මනස ගන්න. ඕකමයි කතාව. ඕගලන්ට මේ ශරීරය කෙනා කෙනා තම තමන් දකින්න. හොඳට දකින්න මෙන්න මේ සිද්ධිය පය ගහලා මේ මමමයි කියලා ජීවත් වෙන්න එපා මම මට මෙහෙම ඕනේ මෙහෙම ඕනේ මම මෙහෙම කෙනෙක් මට මෙහෙම ඕනේ මම මෙහෙම කැමති කෙනෙක් කියලා ගන්න එපා මාව ජීවත් කරවන්න එපා මේ සිද්ධිය දකින්න මේ මනසේ තියෙන ඡායාව මේකට ගැටිලා මේ මේ තල් ගහේ මැණිකේ ඡායාව පොකුණට ගැටිලා මේ කය මම කියලා පිළිගන්න තාක් මම කැමති වෙන තාක් මට ඕන විදිහට ඉන්න හදන තාක් අපි උපාදාන සහිතවයි ඉන්නේ. ඒ තාක් ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැහැ. ජරා මරණ දුකෙන් මිදෙන්නේ නැහැ. මනසේ තියෙන මම කියන මම මගේ මගේ ආත්මයයි කියන තණ්හා උපාදාන ගතිය මේ රූපයට දාලා පරිහරණය කරන එකට තමයි ලෝකේ කියලා කිව්වේ. මේක රූපේ ආහාරයෙන් හටගත් එකක් සතර මහා ධාතුයි. ඒ රූපය දකින්නකොට මම කියන අදහස මනසේ උපදිනවා මම කියන අදහසෙන් මේ දිහා බලනවා. ඒක දන්නේ නැති ලෝකයට මේ කය මම වගේ වෙලා තියෙන්නේ මේ. දැන් උපාදානයේ තහසු ස්කන්ධය දුක මේ කය කෙනා කෙනාට දුකක්. ඔබට ඉපදීමේ දුක ගෙනත් දෙනවා ලෙඩවීමේ දුක ගෙනත් දෙනවා මහලු බව දුක ගෙනත් දෙනවා මරණ දුක ගෙනත් දෙනවා මේ කය ඔබට දුකට හේතුව තණ්හා උපාදාන මේ කය මම මගේ කියලා පෙනෙන ක්‍රම මේ කය මම මගේ මගේ ආත්මය කියලා පෙනෙන ක්‍රම ඔබේ මනසෙන් ගෙවුණු දවසට මේ ජරා මරණ ඔබේ වෙන්නේ නැහැ ජරා මරණ මම වෙන්නේ නැහැ ඒක ලෝක ධර්මතාවයක්. ඒක වෙනම එකක්. තමන් වෙනම එකක්. හරියට සර්පයේ හැව ඇරියට පස්සේ මුලින් හැවත් එක්කම තියෙද්දි ඒක උගේ ඇඟ වෙනවා. පහු කාලෙදි හැව ඇරියට පස්සේ තවදුරටත් ඒක එයාගේ ඇඟද? නෑ. ඒ වගේ මම කියන මානසික තියෙන තණ්හා උපාදානයේ මේ සතර මහා ධාතුවට දාලා පරිහරණය කරන තක් මේක ඔබේ ඇඟ වෙනවා. මේක ඔබේ ඇඟ වෙනවා. යම් වෙලාවක මේ රූපය හොඳට පිරිසිඳ දැකලා දැකලා දැකලා මම මගේ මගේ ආත්මය කියන කමෙන් ඔබේ මනස මිදුනොත් මේක හැවෑරියා වගේ. මේක තවදුරටත් ඔබේ නෙමෙයි. මේකෙන් සැප දුක් විඳින්නෙත් නෑ. මේකෙන් සැපක් විඳින්නෙත් නෑ මේකෙන් දුකක් විඳින්නෙත් නෑ. මේ විදිහටම මනෝමයෙන් කයක් ඔබට ඇත්ත වෙනවා මම කියලා. මේ විදිහටම මෙහෙම අල්ලනකොට යම්සේ ස්පර්ශද ඒ විදිහටම ස්පර්ශයි මේ විදිහටම අත්පය මූණ ඔක්කොම තියෙනවා මේ විදිහම ආත්ම භාවයක් ඔබට මනෝමයෙන් හම්බ වෙන නිසා ඔබ දන්නවා ඔබට මේක චුට්ටකමම වෙන්නේ ඒක හැවෑරිය වගේ වෙනවා එතකොට ඕරම් භාග්‍ය සංයෝජනයේ උද්දම් භාග්‍ය ඔබට යම් දුරටත් චිත්තචෛතික ටික පිරිසින දැක්කොත් අනේ මනෝමය කයත් මම වෙච්ච තැනින් මෙතන දවසක් එනවා. ඉස්සෙල්ලාම මේ කය මේ කය ඔබට හැවෑරියා වගේ මේක සතර මහා ධාතුයි රූපമിതിයක් බොරුවක් කියන එක වෙන්නේ මේ විදිහෙම මම කෙනෙක් හම්බ වෙනවා ඔබට ඔය මූණ සටහන ඔය හැඟීම ආදරය වටිනාකම හිතන්න කියන්න කරන්න පුළුවන් ඔය ඔක්කොම ටික වෙනමම මනෝමෙන් හම්බ වෙනවා ඔබ දකිනවා මේච්චර මේ මනෝමය සිද්ධිය මේ තරම් රළු රූපයකට දාලා පරිහරණය කිරීම බෙහෙතක් උට පේනවා එදාට මේ අහක තියෙන දුකක් විඳිනව නේද කියලා කොහෙවත් නැති මේ මේ මේ බක්පං කවපු මුං වලට වලින් හැදුණු බඩවැල් වකුගඩු හදවත මේ ටිකක් උස්සගෙන යෑමම මොනතරම් වේතක්ද කියන එක තේරෙනවා මොකද මම කියන හැඟීම අඩු නැතුවම එහෙමම වෙනවම පේනවා මේක සතර මහා ධාතු හැවෑරිය වගේ කබලින්ක ආහාරයෙන් මෙදෙන එතකොට ඕරම් භාග්‍ය සංයෝජන උද්දම් භාග්‍ය හැබැයි තව දුරටත් නාම කියන ධර්ම පිරිසිඳ දැක්කහම ස්පර්ශය කියන එක පිරිසිඳ දැක්කහම නාමකයේ මම කියන හැඟීමත් අතහැරන දවසක් එනවා එක දෙකක් නමුත් දැනට මට පෙන්වන්න ඕන කමති වුණ බුදුරජාණන් වහන්සේ පෙන්නේ උපාදාන කන්ද දුක්ඛ කියනකොට දකින්න මේ කය මම නෙමෙයි. මේ කය සතර මහා ධාතුවේ රූපයක් මේක කුණු වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් ලෙඩවීම ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති රූපයක්. ඒ රූපේ පිරිසිඳ නොදකින්න කම නිසා මම මගේ මගේ ආත්මයයි කියන ප්‍රපංච සංඥාවක් මනසේ හදාගෙන ඒ ප්‍රපංච සංඥාවේ ඡායාව මේකට වැටලා හින්දා මම වගේ වෙලා නේද කියලා දකින්ද පංච උපාදාන කන්ද දුක කියේ මේ උපාදානෙට හසු වෙලා තියෙන ස්කන්ධය දුක. මනසේ තියෙන උපාදානෙට හසු වෙලා මේ රූපේ දුක. මනසේ තියෙන උපාදානට හසු වෙලා මේ රූපේ මොකද දකින්නකොටම පෝසිලෙන් පීරිසියක් කියන අදහස ඇවිල්ලා පෝසිලෙන් පීරිසියක් කියන අදහසින් බලනවා. කැඩුණු ගමම් අනේ වටිනා පීරිසිය කැඩුවා නේද කියලා පේනවා. හරි? උපාදානට හසු වෙච්ච ස්කන්ධය දුකක් කියන එක තේරුම් ගන්න මේ තමයි සත්‍ය ඥානය. එතකොට දුව පුතා අම්මා තාත්තා මම මේ ඔක්කොම ඕගොල්ලෝ දකින්න ඕන ඕගොල්ලන්ට දුකක් ඇයි ඒ මනස රූපේ සතර මහා ධාතු රූපේ කියන රූපය ආහාරයෙන් හටගත්තේ සතර මහා ධාතුයි අනාත්මයි අර මං කිව්වේ දින්නට හසු වුණොත් අළු වෙනවා ජලයට හසු වුණොත් දිය වෙනවා පොළොට වුණොත් පස් වෙන්න පුළුවන් රූපමේ කියන එක දුවවත් පුතාවත් අම්මවත් තාත්තවත් මමවත් නෙමෙයි රූපය ඒ රූපයේ ඇත්ත ඇති හැටි නොදකින මනසකට මනසකට උපාදානයේට හිතයි ඒ රූපේ පිරිසිඳ නොදකින හැම මනසකටම ඒ රූපේ සත්‍යයක් හැටියට පෙනෙන්න හිතයි ඒ රූපය ඒකට කියනවා උපාදානීයයි සත්‍යයක් හැටියට පෙනෙනකම උපාදානයි ආත්මයක් හැටියට පෙනෙන්න හිතයි ඒ රූපය ආත්මයක් හැටියට පෙනෙනකම අත්වාද උපාදානයි කාම උපාදානය දුව පුතා අම්මා තාත්තා හැටියට වටිනාකමට පිනෙනකම කාම උපාදානය මේ රූපේ උපාදානීයයි උපාදානීය රූපය නිසා ඔබේ මනසේ සත්වයේ පුද්ගලයක ආත්මයක් දුව පුතා කියන හැඟීම් ඇති වුනහම ඔබ දන්නේ නැත්නම් රූපය ඇත්ත මෙහෙමයි අනාත්මයි සතර මහා ධාතුවේ රූපമിതിයක් ඒක නොදකින කම නිසා මේක දකිනකොට මගේ මනසේ ඇති කරගත්තා ඇති වුණා මේ බඳු උපාදානයක් කියලා දන්නේ නැත්තම් උපාදානය දන්නේත් නැත්තම් ඔබ මනසේ ගතිය ඒ රූපෙට දාලා පරිහරණය කරනවා එච්චරයි මේ කළා තියෙන්නේ මනසේ ගතිය රූපෙට දාලා ජීවත් වෙනවා ඒ කියන්නේ මානසේ රූපේ නිසා දුව පුතා කියලා සත්වෙක් කියලා උපදින මානසේ ගතිය ඔබ හිතාගෙන රූපේ දරුවා හින්දා දරුවා කියලා තේරෙනවා. රූපේ සත්වෙක් හින්දා සත්වෙක් කියලා දැනෙනවා. රූපේ දරුවා හින්දා මට දරුවා කියලා තේරෙනවා. මගේ තනකේ සාධාරණීකරණ කරගෙන දරුවා එක ජීවත් වෙනවා. අන්තිමට කෙලෙස් එකයි මේ ජීවත් වෙලා තියෙන්නේ. එතකන් මේක තේරුම් ගන්න උපාදාන කන්ද දුක්ඛ කියනකොට මානසික ඡායාව වැටුණු ස්කන්ධ ටික දුකයි. මිනිස්යන්ගේ රූප, දෙවියන්ගේ රූප, යක්කුන්ගේ රූප, දුව පුතා අම්මා තාත්තා සත්තුන්ගේ පුද්ගලයන්ගේ රූප නැහැ. රූප කියලා යමක් තියෙනන් තියෙන්නේ මොනවද? කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු හෝ උපාදාය රූප විතරමයි තියෙන්නේ. සතර මහා ධාතු වල ගතියක් උපාදාය. ඒ ටිකට එක එක විදිහේ පණ ඇවිල්ලා තියෙන ලෝකයක් නිර්මාණය වෙලා තියෙන්නේ මනසේ තියෙන කෙලෙස් ගති ටික තබලයි කියන ටික එයා දන්නවා. අර 5000 කුලේ කතාව මතක තබා ගන්නකෝ. 5000 කුලේ හම්බ වෙනවා වගේ දැන් ඔබට හම්බ වෙන්නේම කීයටවත් පේන්නේ මානසික ගතිය දුව පුතා අම්මා තාත්තා රන් රිදී මුතු මැණික් මේ මම තමයි හම්බ වෙන්නේ අද රෑ 12න් පස්සේ මේ පන්දහැ කාණ්ඩය අවලංගුයි කියලා දැකපු ගමන් පොළොවේ 5000ක් තියනවා කියන එක මේ වටිනාකමට පෙනෙනකම අපිට අතහැරෙනවා වගේ යම් දවසකදී සම්මා දිට්ඨිය කියලා කිව්වේ බුදුරජාන් වහන්සේ අර ප්‍රඥප්තිය පැනෙවුවා වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ රූපේ ඇත්ත ඇති හැටි බලන්න සතිපට්ඨාන කායගත සතිය මෙන්න මෙහෙම බලනකොට මෙන්න මෙහෙම බලනකොට මනසේ තියෙන ගතිය මේකට වැටිලා මේ ඇත්ත කරලා තියනව නේද කියන එක පේනවා එහෙම නැත්තම් පේන්නෙම නෑ මම වගේමයි පේන්නේ. දුව වගේමයි පේන්නේ, පුතා වගේමයි පේන්නේ, රත්තරන් වගේමයි පේන්නේ, මැණික් වගේමයි පේන්නේ. අපේ මහගෙදර වගේමයි පේන්නේ, අපේ කුඹුරු වගේමයි පේන්නේ. අපේ ගෙවල් දොරවල් වගේමයි පේන්නේ. මේ රුපියල් 5000 වගේමයි පේන්නේ. අර සම්මතයෙන් අවලංගු කෙරුවොත් විතරයි 5000 ඊයේ වටිනවා නම් අද නොවටිනවා වෙන්න බෑ. එහෙනම් මනසේ තිබ්බේ වගේ මේ ස්කන්ධ ධාතු ආයතන ටික විදර්ශනා කළොත් මෙන්න මේ දකින්න පෙනෙන ඇහෙන රූප ටික ඇත්ත ඇති හැටි දැක්කොත් එහෙනම් රූපයේ සතර මහා ධාතුයි නම් රූපය කෙනෙක් නෙමෙයි රූපේ දකින්නකොට නැත්නම් රූපය හම්බ වෙන කෙනාගේ මනසේ කෙනෙක් පුද්ගලයෙක්ම යෙදිලා නේද කියන එක පේනවා. එහෙම නොබලන කෙනාට පේන්නේම නැහැ. ඒ නිසා දුකට හේතුව මෙන්න මේ තණ්හා උපාදානය තණ්හා උපාදානය නැති කළොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා සම්මාදිට්ඨිය මෙන්න මේ ඇත්ත ඇති හැටි බලන්න කියලා කිව්වා. අන්න ඒ ඇත්ත ඇති හැටි බලන්න යන ගමනේදී අන්නේ ඇත්ත ඇති හැටි බලන එකට කියනවා විදර්ශනාව කියලා විපස්සනා. ඇත්ත ඇති හැටි බලන් උපකාර විදියට චිත්ත සමතයක් ඇති කරගන්න එකට කියනවා සමතය කියලා. ඒ සමත විදර්ශනා කියන දෙකට උපකාර පිණිස කය වචන දෙක සංවර කරගන්නවා. කෙනෙක් සීලයක පිළිපදලා සමත විදර්ශනා ධර්මය වඩයි නම් වඩනකොට මෙන්න මේ උපාදානස්කන්ධය පිරිසිඳ දකිනවා. දුක පිරිසිඳ දකිනවා. දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දකිනවා. උපාදාන ස්කන්ධේ පිරිසිඳ දකිනවා. සතර මහා ධාතුව සතර මහා ධාතුව බව දකින දවසක් එනවා. එදාට සතර මහා ධාතුව සතර මහා ධාතුවට කෙලස් ටික බහලා විඳ දුකේ කලකිරෙනවා එදාට අන්න එදාට දුකේ කලකිරෙනවා කලකිරෙනකොට තව දුරට දුක ඇලෙන්නේ දුකෙන් මිදෙනවා ඒ නිසා හොඳට දකින්න පංච උපාදාන කන්ද දුක්ඛ කියනකොට කෙනා කෙනා දකින්න තම තමන්ගේ උපාදාන ධාතු ස්කන්ධ දුක. ඒක එතකොට ඔයා දැනගෙන ඉතිරින්න ඕනේ දුව පුතා අම්මා තාත්තා නෙමෙයි ලෝකේ තියෙන ස්කන්ධ ටිකක් ඒක උපාදානයට හසු වෙලා හින්දා මට දුව පුතා අම්මා තාත්තා වගේ තමයි පේන්නේ. රන් රිදි මුතුමැණික් වගේ තමයි පේන්නේ. ස්කන්ධ ටික දුව පුතා අම්මා තාත්තා වගේ පෙනෙන්නේ ඒ කෙනෙකුයි දුක එන්නේ දුකට හේතුව ස්කන්ධ ටික අම්මා තාත්තා දුව පුතා හැටියට වටිනාකමට පෙන්වන අපේ මනස ස්කන්ධ ටික දුව පුතා අම්මා තාත්තා වටිනාකමට පෙන්වන අපේ මනසේ ගතිය නැති වුණොත් මේ දුකෙන් නිදහස් වෙනවා කියලා එයා දන්නවා. දැන් උන්නතන ඉඳලා එයා භවනා කරනවා විදර්ශනා කරමින් මම කියලා දෙන්නම් චිත්ත සමතයක් ඇති කරගන්න විදියට හිත වඩනවා හිත වඩවඩ විදර්ශනා කරනවා ඒ දෙකට උපකාර වෙන සීලයට මොකද එයාට දැක්මක් තියෙනවා සීලයක පිටලා මේ සමත විදර්ශනා වඩනකොට වඩනකොට උපාදානිත හිත ස්කන්ධ ටික පිළිසෙන් දකින්න පුළුවන් දකින්නකොට එහෙනම් උපාදානය කියන එක මගේ මනස පිළිබඳ වූවක් ඒකේ ඡායාව මේකට තබලා තමයි මම ලෝකේ හදාගෙන තියන්නේ කියලා එයාට පේනවා. එයාට පේනවා. එදාට එයා තව දුරටත් තව දුරටත් දුක් ස්කන්ධේ අම්මා තාත්තා දුව පුතා කියලා ඇලෙන්නේ නැහැ. නොඇලෙනකොට මනස මිදෙනවා කියලා දන්නවා. තව පැත්තකින් එයා චතුරාර්ය සත්‍ය දන්නවා කියන්නේ මේ විදිහට සීලයට පිටලා සම්මුති දර්ශන වඩන්නේ ඇයි? වඩන්නේ ඇයි? එයාට නුවණක් තියෙනවා මේ විදිහට කරනකොට රූපය පිටින් දකිනකොට අන්නාර සමුදේ ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික දුව පුතා කියලා බලපු කෙලෙසිය කියන එක නිරුද්ධ වෙනවා. කෙලෙසිය නිරුද්ධ වුණොත් දුක කියන එක හිටින්නේ නැහැ කියලා. එහෙනම් අපි භාවනා කරන්නේ අන්නේ සඳහායි. මොකද අද අපිට කඩදාසියයි තින්ත ටිකයි හැබැයි පේන්නේ 5000ක් වගේ. ඒ වගේ අනාත්ම ස්කන්ධ ටික අපිට දුව පුතා අම්මා තාත්තා හැටියට මම හැටියට රන් රිදී මුතු කෙනෙක් හැටියට වරදවා පෙන්නලා සතර මහා ධාතුයේ අපුව බඳවගෙන සතර මහා ධාතුවේ මිදෙන්න නොදී අපිව සතර මහා ධාතුවේ බැඳලා තබාගෙන ජරා මරණ දුක ගෙනත් දෙනවා. මේ දුක් විඳින්න වෙලා තියෙන සතර මහා ධාතුවේ බැඳිලා පවතන හින්දා මිදෙන්නේ නැති හින්දා අපි මිදෙන්නේ නැත්තේ බැඳිලා හින්දා බැඳෙන්නේ ඇත්ත ඇති හිතේ දකින්න නැති හින්දා වරදවා දකින්න හින්දා දුව පුතා අම්මා තාත්තා කියලා දකින්න හින්දා අපි රූප බදාගෙන ඉන්නේ අතහරින්නේ හරියට අර මේ මේ දුහම්තුරු දේශනා කරන්නේ මහණෙනි මේ හිමාල ප්‍රදේශයේ තියෙනවා මිනිස්සු යන්නෙත් නැති වඳුරු ආදී සත්තු යන්නෙත් නැති කැලෑවන්. තව තියෙනවා මහන්නේ සත්තු විතරක් යන මිනිස්සු යන්නේ නැති ප්‍රදේශයක්. තව තියෙනවා මිනිස්සුත් යන සත්තුත් යන ප්‍රදේශයක්. මහණියෝ මිනිස්සුත් යන සත්තුත් යන ප්‍රදේශයේ වැද්දෝ මොකද කරන්නේ ලාටු වලින් රූප හදලා ගස්යට තියනවා සත්තු අල්ල ගන්න. ඉතින් හදලා තිබ්බහම වඳුර වගේ ටිකක් ලෝල ස්වභාවයෙන් සත්තු ඇවිල්ලා අර රූපේ මොකද්ද කියලා බලන්න මෙහෙම අතෙන් ගැහුවාම අත ඇලෙනවා. අත ඇරුණාම ඒ අත ගන්න කියලා අනිත් අත තබලා උත්සාහ තුන ඒකත් ඇලෙනවා. අත් දෙක බේර ගන්න කියලා කකුල තියලා අල්ලනකොට ඒ කකුලත් ඇලෙනවා. අත් දෙකයි කකුලයි අල්ල ගන්න කියලා අනිත් කකුල තියනකොට ඒකත් ඇලෙනවා. අත් දෙකයි කකුල් දෙකයි බේර ගන්න කියලා ඔළුව තියලා අල්ලනකොට ඒකත් ඇලෙනවා. පස් පොලෙන්ම ඇලුනහම මහණෙනි ගැද්දට කැමති දෙයක් කරන්න පුළුවන්. මහණෙනි අන්න ඒ වගේ මේ ලෝකේ ලෝල සත්වයෝ දන් නැතුව රූපේනුත් ඇලෙනවා සද්දෙනුත් ඇලෙනවා ගන්ධෙනුත් ඇලෙනවා රසෙනුත් ඇලෙනවා පස් පොලෙන් මැලුනහම මායයට කැමති දෙයක් කරගත්තා කියනවා අපිත් හරියට අර වඳුර කොහොල්ල ගුලිය ඇලිලා වගේ උන්ඩි වෙලා කෑලි පහෙන්ම සතර මහා ධාතුවේ ඇලිලා ඉන්නේ අපේ දෘෂ්ටිය වැරදිලා අපිට සතර මහා ධාතුව පේන්නේ සතර මහා ධාතුවේ නිකන් නෙමෙයි කෑලි පහෙන්ම චුට්ටක් ඇත්තම් සතර මහා ධාතුව කොච්චරද කොච්චර සතර මහා ධාතුවට තණ්හයිද කියනවා නම් එක චුට්ටක්වත් කෑල්ලක් එහාට මෙහාට කෑ ගහලා අඬලා විලාප දීලා යන්න දෙන්නතු බදා ගන්නවා ඔය විදිහට අපේ මනස මානසික විපල්ලාස නිසා මොන විදියකට හරි අන්තිමට බැඳිලා තියෙන්නේ සතර මහා ධාතුවේ අපිට පේන්නේ නෑ සතර මහා ධාතුව පේන්නේ මම වගේයි පේන්නේ දුව පුතා රන් රිදී මුතු මැණික් වගේයි අන්න ඒ පේන වැරද්ද අයින් කළ ඇස් දෙක පාදන්න තියෙන ක්‍රමයටයි භාවනා කරනවා කියලා කියන්නේ. මෙන්න මේ උපාදානෙ මිදුණු ගමන් අපි සියලුම දුකෙන් නිදහස් ඒ ක්‍රමයටයි භාවනා කරනවා කියන්නේ. එතකොට භාවනා කරනවා කියලා කරන්නේ මොකද්ද? අපි රූප දැන් මේ කාම ලෝකේ නම් අපි රූපය කියන එක පිරිසිදු දකින්ද රූපයේ ඇත්ත ඇති හැටිය හොඳට මතක තබා ගන්න මේ හොඳයි සාදුකාරයක් දෙන්නකෝ හොඳට හගෙන නැත්තම් මේ ගොඩාක් ඈත එක එක්කෙනා තරුවල්ලන විදිහට කල්පනා කරගෙන ඉන්නත් ඇත්තකද එහෙ බණ කියන්නේ හරි අපි භාවනා කරනවා කියලා දැන් මේ කරන්න හදන්නේ මොකක්ද දන්නවද දැන් අපි මේ කතා කළා චතුරාර්ය දන්න විදිහට ඌදේ ඌ පරිදි බලනවා සත්‍ය අවබෝධයක් ඇත්ත ඇති ඇති අවබෝධ කරගන්න එක තමයි මේ ශාසනයේ ස්වභාවය සම්මාදිට්ඨිය කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු රූපේ බව හැම ඉරියව්වකදීම හැම වෙලාවකදී හැම තැනකදීම අපි පෙන්න පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්න එක තමයි මේකෙන් කරන්නේ. හරි? එහෙම රූපේ ඇත්ත ඇති ඇති බලබලා ඉන්නේ මොකටද? එතකොට ඒ රූපයේ දකින ගානේ දුව පුතා අම්මා තාත්තා කියලා කෙලෙස් ධර්ම උපදින්නත් බෑ ඒ දිහා දුව පුතා අම්මා තාත්තා කියලා කෙලෙස් වශයෙන් බලන්නත් බැරි වෙන විදිහට මේ විදිහට ඇත්ත ඇති ඇති බලන්නේ මේ රූපය දිහා බලනකොට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කියලා කායගත සතිය කාය කෙරේ සිය හැම වෙලාවෙම පවත්නවා අපි ඒක තමයි අපේ උපාය මාර්ගය සම්මාදිට්ඨිය. ඇයි ඇත්ත ඇති ඇති බලනවා අපි. ඇයි එහෙම බලනකොට බලනකොට මේක දකිනකොට මම කියන අදහස උපදින්න බැරි වෙන විදිහට මේක දිහා මම කියලා බලන්න බැරි වෙන විදිහට අපි මේ රූපය ඇත්ත වෙන්න වෙන්න ඉන්නවා අපි දන්නවා රූපය ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම ෂණයකම හැම අවස්ථාවකම ඉබේම මේක දකිනකොට මම කියන හැඟීම ඇති වෙලා මනසේ තියෙන මම කියන හැඟීම මේකට දාලා මම කියන තැනකින් ජීවත් වෙනවා පරිහරණය කරනවා. ඒ කියන්නේ දුකේ ජීවත් වෙනවා. දුක පරිහරණය කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අපි දන්නවා මේ රූපය ඇත්ත ඇති ඇති බලනකොට බලනකොට මම කියන හැඟීම උපදින්න බැරි වෙන්න මම කියන හැඟීම මනසේ ඒ කියන්නේ මේ ශරීරයේ Tamanටම මම හැටියට නොපෙනෙන විදියට මම කියලා සිහි වෙන්නත් බෑ මම කියලා පෙනෙන්නෙත් නැති වෙන විදියට බලන්න බැරි වෙන විදියට මෙහෙම රූපය සතර මහා ධාතුයි කියලා බලනවා. බලනකොට බලනකොට බලනකොට කාලයක් යනකොට මේක දකින වාරයක් ගානේ මම මම කියලා සිහි වෙන එක අඩු වෙනවා. මේක දිහා මම කියලා බලනකම අඩු වෙනවා. මෙහෙම ඒකට කියනවා ආශ්‍රවයක් ඡේ වෙනවා කියලා. ආශ්‍රව ගෙවෙනවා. මම කියලා සිහි කරගත්ත හුරුවක් මම කියලා බලපු හුරුවක් තියෙන එක ගෙවෙනවා. මෙහෙම බලනකොට බලනකොට බලනකොට සතර මහා ධාතු බව කායගත සතිය වඩනකොට වඩනකොට මම කියන හැඟීම ටික ටික ටික ටික සතර මහා ධාතු කියන එක බලන්න ඕනේ නෑ ඕනේ පෙනෙන දවසක් එනවා. අසුචි ටිකක් වමන ටිකක් මෙහෙම බැලුවොත් මේක අසුචි වමන පිළිකුල් ගඳයි නේද කියලා හිතන්න ඕනේද? හිතන්න ඕනේ පිළිකුල් බව පේනවා. ඒ විදිහටම මේ කය සතර මහා ධාතුයි කියලා හිතන්න ඕනේ මම නෙමෙයි කියලා හිතන්න ඕනේ පෙනෙනවා කියන දවසක් එනවා එදාට අත්ති කායෝතුව පනස සත්‍තිපච්චු පටිතා හෝති සත්‍ය පුද්ගලෙක් නෝ කාය පමණක් ඇත්තෙන සිය හොඳින් එළබ සිටිනවා එදාට මේ කය දකිනකොට මම කියන හැඟීම උපදින ගතිය මේ කය මම කියලා බලනවා කියන ගතිය ගෙවිලම යනවා. ආය මේ රූපය ආරම්භය ඔබට කටයුත්තක් නෑ. මේ කයකින් ඔබ ජරා මරණ දුක් විඳින්නේ නෑ. මේ රූපය කැඩුණු බිඳුණු දවසට මව්මල දුක සතර මහා ධාතු විපරිණාම වෙනකොට මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරය ජලයට වැඩි ඒ මහා ජල සාගරයම ඔබ හින්දා වෙනවා සතර මහා ධාතු විපරිණාම වෙනකොට පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරය ජලයට වැඩි ඒ ජල සාගරයම ඔබ වියලුවා වෙනවා ඔබට තියෙන රූපේ පිටින් දකින්න කායගත සතිය වඩන්න විතරයි කායගත සතිය කියන එක අපි හිතනවට වඩා අපි දන්නවට වඩා මහා අරුම පුදුම දැනකට ඔබ අරගෙන යනවා. ඔබට තේරෙනවා ඇති මේ ශාරීරික කුණුප වශයෙන් ධාතු වශයෙන් බලන්නකෝ අයෝක දන්නවනේ කියලා. දන්න එක වෙනම එකක් හැබැයි ඒක අත්නොහැර කරන එක වෙනම එකක්. වෙන ගැඹුරු ගොඩාක් ගැඹුරු ධර්මතාවතියේ ඒ ගැඹුරු ඕනේ ඔබ අඛණ්ඩව කායගත සතිය වඩන්න මේ ශාසනය තියෙන ඔබට යා හැකි අතිශය ගැඹුරු තැන ස්පර්ශ කරන තැනට ඔබ අරගෙන යනවා ඒ ධර්මතාවයේදී. ඉතින් අන්න ඒ අන්න ඒ අජරාමරකම ලබා දෙනවා මෙන්න මේ ඇත්ත ඇති හැටි පෙන්වහම. අන්න ඒකටයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. මේ කිලිස් ටික උපදින්න බැරි වෙන්න, පවතින්න බැරි වෙන්නයි උපදින්න පවතින්න බැරි වෙන්නයි මේ ඇත්ත පෙන්වන්නේ. හරි. ඔන්න දැන් අපි කතා කළා ඒ කමඨහනක් වඩන හැටි, වඩන්නේ ඇයි කියන එක මම දැන් ඔබට ටිකක් කියලා දෙනවා කරුණු ටිකක්. අපි ඉඩ ලැබෙන හැම දවසමත් අදත් ගෙදර දොරට ගිහිල්ලා විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරනකොට අවිඥානික වස්තු පැත්තකින් තබන්න සත්ව පුද්ගල අරමුණු විතරක් හම්බුනහම ඇති. සත්ව පුද්ගලට හම් භාවයට හම්බෙන අරමුණු විතරක් අල්ලගත්තාම ඇති. සත්ව පුද්ගල භාවයට සිහි වෙනකොට සිහි වෙන හැම අවස්ථාවකදීම හැම අවස්ථාවකදීම පුළුවන් තරම් පුළුවන් තරම් ඒ සත්පුද්ගල භාවය ඇත්ත වෙලා හිතේ හිතේ වැල් යන්න නොදී ඒ රූපය ඇත්ත පෙන්වන්න ඕනේ. ඒක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ බාහිර තමන්ගෙන් එපිට ස්පර්ශ ආයතන හය පැත්තේ සත්‍ය පුද්ගලයෝ හිටියත් නෙමෙයි ඉන්නවත් නෙමෙයි ඉන්නේද නැහැ. අපි නිකමට කියමු ඕගලන්ට සිහි වෙන්න පුළුවන් පුංචි කාලේ ඉස්කෝලේ ගිය කාලේ රැකිරක්ෂා කරන කාලේ එතකොට සමාජයේ ඇසුරු කළ යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ කියලා අපේ මනසට පුද්ගල භාවයේ ඇසුරු කළ පුද්ගල විදියට ඇසුරු කළ නිමිති ගුඩුව තියෙනවා මේ හිත කතා කළොත් මේ හිත අරමුණු 100ක් හිතුවොත් 100ට 99යි දශම 99ක්ම හිත සීකරන පුද්ගලයෝ ගැන. අවිඥානික වස්තු ගැන හිතන්නේ බොහොම ටිකයි. අවිඥානික වස්තු ගැන හිතේ බැඳීමක් තිබුණොත් ඒක පැත්තකින් තබන්න. ඕගොල්ලෝ ඇත්තටම නිවන් දකින්න ඕනේ නම් මේ ජීවිතේම අජරාමර වෙන්න ඕනේ නම් මම මේ අද ඉඳලා කියන උපදේශ රෑ දවල් දෙකේ පුළුවන් කෙනෙක් පුළුවන් ධෛර්යයක් දාලා මහන්සි දාලා කරන්න නොබෝ දවසකින් නොබෝ දවසකින් ඕගොල්ලන්ට යටත් පිරිසෙන් අරිහත්ත්වයට පැත්තෙන් තිබවා ditthi සම්පන්න බවට හොපත් වෙනවා ඒකට රෑදවල් දෙකේ මහන්සි නැ කෙනෙකුට එක සති දෙකක් මාසයක්වත් යන්නේ නැති වෙයි. ගොඩාක් ගැඹුරු දෙයක් නෙමෙයි මම මතක් කරන්නේ. එක දෙයයි කායගත සතිය. ඕගොල්ලන්ට හම්බ වෙන හැම රූපයකම පුද්ගලයෙක් කියලා හම්බ වෙනකොට අපි කියමුකෝ යාළුවෙක් කියලා සිහි වෙච්ච ගමම්ම ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ නැහැ. එහෙම කෙනෙක් කොහෙවත් හිටියේ නැහැ. එහෙම සත්‍ය පුද්ගලෙ. taggalee රූපේ හිතෙන් අල්ල ගන්නවා. හිතෙන් අල්ලගෙන යාළුවෙක් කියලා හිතන අපි කියමුකෝ මේ ප්‍රඥප්තිය ගමුකෝ ප්‍රියන්ත කියලා යාළුවෙක් සිහුණා කියලා. taggalee රූපේ අර නෑ ඒ රූපය හැදලා තියෙන කනපුන ආහාරෙන්නේ. කනපුන ආහාරෙන්නේ. ඒ රූපේ තියෙන කෙසලුම් නියදත් සම්මස් කියන්නේ බාහිර කළු ගලක කඩුල් කැටයක තියෙන මැටි ටික පටවි ධාතු යම්සේද ඒ රූපේ තියෙන කෙසලුම් නියදත් කියන්නේ පටවි ධාතුනේ ලින්දක වැවක පොකුණ තියෙන පොකුණක තියෙන ආපෝ ගලන වැටෙන ස්වභාවයත් ඒ රූපේ තියෙන පිච්චෙන් තරව කියන ස්වභාවය සමානයිනේ කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේනේ කියලා බලනවා ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා ඒ රූපේ ඉදිරියම ආපහුවීම වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වටපිට බලනකම වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වචන කතා කරනවා කියලා පෙන්වනවා. ඒ ශරීරය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිරුද්ධ වුණොත් ඒ රූපයේ ඉදිමිලා නිදුල සරෝ ගොඩක් වෙනව නේද? තවදුරටත් ඒ රූපේ තැන් තැන් වලින් හිල්වලා සරෝජස් ගලන පත්‍යටපත් වෙනවා නේද? ඒ මුළු රූපෙම පණුවන් විසින් කාදමන සම්පූර්ණ පණුව විසින් වහගත් රූපයක් වෙනවා නේද? ඒ රූපය ලේ මස් සහිත නහරින් බඳුන ඇටසැකිල්ලක් වෙන දවසක් වෙනවා නේද කියලා නවසීවිතකෙ තියෙන. ඔගොල්ලෝ පෙන්නනවා බක්පාන් කවුපුමට ඒ කනපුන ආහාර නිසා රූපේ හටගත්තේ කියලා පෙන්වන එක. ඊට පස්සේ පෙන්වනවා රූපේ తত্ত্বය. ඒ රූපය කෙස්ලොම් නියත සම්මස් කියන කුණු කොටස් 32යි. ඒකත් පෙන්වනවා කබ ගලන, සොට්ටු මල මුත්‍රා ගලන කියලා කුණු කොටස් 32ක්. එහෙම නැත්නම් සතර මහා ධාතුයි. ඒ සතර මහා ධාතුවද පෙන්නනවා බාහිර සතර මහා ධාතුව ආදේශ කර කරයි. බාහිර කළු ගලක මැටි ටිකක gadul කැටයක තියෙන තද ස්වභාවයේ සත්‍ය පුද්ගලයක් නොවනවා වගේම ඒ ශරීරයේ තියෙන ඒ කෙස්ලොම් නියදත් සම්මස් යාළුවෙක්වත් ප්‍රියන්තවත් නෙමෙයි නේද? ලින්දේ වැවේ පොකුණේ තියෙන වතුර ටික සත්‍ය පුද්ගලයක් නෙවෙයි වගේ. ඒ ශරීරයේ තියෙන පිච්චෙන් සරවලේ දහඩිය සත්‍ය පුද්ගලයක් ප්‍රියන්ත නෙමෙයි නේද? කියලා පෙන්වුවා තුන්වෙනි එක විඥානය නිරුද්ධ වුණාම මේ ශරීරයට වෙන්න පුළුවන්කම. එක අරමුණක් මෙනෙහි කරද්දී තව පුද්ගල භාවය කෙනෙක්ව පුද්ගලෙක සිහි වුණොත් මේක අතහැරලා ඒව අල්ලගන්නේ නැහැ. ඒක නොසලකා හැරලා විනාඩි 10ක් හරි පැය කාලක් හරි පැය භාගයක් හරි මේ යාළුවා ප්‍රියන්ත කියලා සිහි වෙච්ච එක අරමුණ ඒ රූපය සතර මහා ධාතුයි කුණුපු කොටස් ටිකක් ආහාරයෙන් හැදුනේ කුණු වෙන්න නරක වෙන්න පුළුවන් රූපයක් එක ප්‍රියන්ත නෙමෙයි සත්වයක් නෙමෙයි කියලා තුලණය කළා තීරණය කළා තමයි අතාරින්නේ ඒකට කොච්චර වෙලාවක් ගත්තත් කමන්නේ හිත කොහාටත් යන්න නොදී හොඳට නුවණින් බලන්න බලලා ඊට පස්සේ තව සිහි වුණා දරුවා කියලා සිහි වෙනකොට මගේ පුතා දරුවා කියලා සිහි වෙනකොටම ඒ විදිහටම ගන්නව නෑ ඒ රූපය හැදුනේ කනපුන ආහාරයෙන් නේද මම gadol කැටකට මැටි ටිකකට දරුවෙක් කිව්වොත් හරිද නෑ ආන් ඒ වගේ Taman Tamanටම ඔප්පු කරලා පෙන්වන්න ඒ වගේ එහෙනම් ඒ රූපේ තියෙන කෙස්ලොම් නේද සම්මස් කියලා කියන්නේ අර gadol කැටයක තියෙන තද ස්වභාවයමයි සත්‍ය පුද්ගලෙක් නෙමෙයි. එහෙනම් ඒකේ සුළු නියදත් සම්ම දරුවෙක්වත් පුද්ගලෙක්වත් සත්‍ය කරන්නේ පටවි ධාතුනේ. ඔහොම හිත පිළිගන්නේ මෙහෙම බැලුවට හිත පිළිගන්නේ නෑ දරුවමයි. නෑ ප්‍රියන්තමයි. නෑ යාළුවමයි කියලා තමයි කියන්නේ. ඒත් ඕගොල්ලෝ තතහරින්නේ නෑ. හරි? ආයෙත් බලමු. ආයෙත් මොන්න බැලුවත් හිත පිළිගන්නෙම නෑ අම්මමමයි. අජත්තනවා මේකෙත් බලනවා. මෙහෙම බලනකොට මේ රූපයේ බත් පාන් කව්පි මුං ඇට කියන කනපුන ආහාරයෙන් හැදුනේ මේ ශරීරය දිහා බලනවා. මේ කෙස්ලුම් නියද සම් කියන පටිවි ධාතු. බාහිර කළු ගලක මැටි ටික ගඩොල් කැට එක තියෙන තද ස්වභාවයත් මේ කෙස්ලුම් නියදත් කියන තද ස්වභාවය සමානයි. කළු ගලක් මැටි ටිකකට මම මගේ මගේ ආත්මය කියන්න බෑ වගේ මේ කෙස්ලුම් නියදත් මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි. බාහිර ධාතු ආධ්‍යාත්මික ධාතු සම කරලා පෙන්නනවා. ලින්දේ වැවේ පොකුණේ තියෙන වතුර ටිකක් යම්සේද මේ ශරීරේ තියෙන පිච්චෙන් සරව ලේ දහදිය මම නෙමෙයි මගේ නෙමෙයි. ආහාරයෙන් හේතුව සතර මහා ධාතු රූපේනේ. මේ රූපය දකින්නකොට මම කියන හැඟීමක් හිතේ ඇති වෙනවා. මම කියන හැඟීම මේක දිහා බලපු හින්දා මේ මම වගේ පේනවා නේද? නැත්තම් මේ රූපේ සතර මහා ධාතුයි නේද? හොඳට හොම පෙන්වනවා. අර වගේ අර රූපයක් කනබුන ආහාරයෙන් හැදුණු සතරම ධාතුවේ කුණප කොටස් ටිකක් ඒ රූපේ දකින්නකොට දරුවා කියන අදහස මට ඇති වෙනවා මම දරුවා කියලා බලනවා එතකොට කාලයක් යනකොට පොඩි දෙපැත්තක් දෙපැත්තක් මොකද්ද රූප ගතිකය රූපේ తත්වය රූපේ මට දැනෙන తත්වය කියලා දෙකක් හම් වෙනවා ඔයගලන්ට දැන් අද එහෙම නැහැ රූපේ තියෙන తත්වෙම තමයි මට පෙනෙන తත්වෙ මට පෙනෙන తත්වෙ තමයි තියෙන తත්වෙ වෙලා තියෙන්නේ මෙහෙම බලාගෙන යනකොට තාම හිත පිළිගන්නේ දරුවමම තමයි. මමම තමයි. තම. නමුත් මෙහෙම බලාගෙන යනකොට ඕගොල්ලන්ට චූටි ඡායාවක් සියුම් රේඛාවක් මනසේ මතුවෙනවා දෙපැත්තක්. මොකද දෙපැත්ත? රූපයක පැවැත්මක් තියෙනවා. ආහාරෙන් හටගත්ත සතර මහා ධාතුයි කුණුප ටික මෙහෙම වෙන්න පුළුවන් අනාත්ම රූපෙකුත් ඒ රූපය දිහා දකිනකොට මට දැනෙන මම රූපේ දිහා බලන ගතියක් කියලා දෙපැත්තක් තියෙනවා. දැන් දෙපැත්තක් තියෙනවා. තේරෙන්නේ? තවදුරටත් ඕගොල්ලෝ මේක අතහරින්නේ නැහැ. තවදුරටත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කොයි ඉරියව්වේද කොතනද? පුද්ගල භාවයට හම්බ වෙනවද? ඕගොල්ලන්ගේ කමටහන තමයි මේ පුද්ගල භාවය නොවිසන එක. පුද්ගල භාවය නොවිසන පුද්ගල භාවය ආදේශ වෙන්න නොදී එතන එතන රූපේ සසර දුකයි නම් සසර ගෙවා ගන්න ඕනේ නම් ජරා මරණ එපා නම් සතර අපා කල්ප ගණන් සතර අපායේ පැහෙන්න තියෙන හේතු කරන කර්ම එපා නම් ඒ කර්මට විපාකයකට කල්ප ගණන් පැහෙන දුකට කැමති නැත්තම් මෙන්න මේ ටිකට කැමති විය යුතුයි ඕගොල්ලන්ට ඒ දුක හොඳයි නම් ඒ දුක ඕනේ නම් ඕන උනත් කමන්නේ නැත්නම් කමන්නේ මෙහෙම භාවනා කරන්න ඕනේ ඔහොම ඉන්න. ඕගොල්ලන්ට සතර අපාය, gedara වගේ ඈ කල්ප ගණන් පැහැෙන කර්ම කෙරෙන්න හේතු ඔඩොක්කුවේ තියෙනවා. තමන්ගේම බොහොම සෙනෙහසෙන් ආදරෙන් කිරිපෝල හදපු දරුවෝ මරුණාම ඔඩොක්කුවේ තියෙද්දි මරුණා මණ්ඩන්න තියෙන දුක ඒ ඔඩොක්කුවේ තියෙනවා. අතපය හතරම නැතුව ගස්ගල් වල හැපි හැපි වැටලා දුක් විඳින්න තියෙන හේතු Taman ළඟම තියෙනවා. සෙමසොටු ටිකක්වත් නැතුව බුද්ධාන්තර ගණන්. දෙනයක් සහිත ගහක් ඇතුලෙන් ගිනි ගන්නවා වගේ බඩගින්න පිපාසයෙන් බුද්ධාන්තර ගණන් දැවෙන ආත්ම භාවයෙන් ඇති වෙන්න තියෙන හේතුව ළඟම තියාගෙන ඕම ඉන්න පාටි වලට යන්න සින්දු කියන්න එතකොට ඒකෙන් හොඳ ආස්වාදයක් ලැබෙනවා සංගීත සම්දර්ශන වලට යන්න දරුවන් ළමයිගේ උපන්දින නැතත් හොය හොය හරි පාටි වලට යන්න ඕමෙන්ට අර ටික ත්‍යාගයක් ඇතිව ලැබෙනවා ඉතින් මේ දුක එපා නම් ඕනේ නැත්තම් නිකන් ලැබෙන්නේ ඔබ මහන්සි විය යුතුයි මොකද ඔබ ගහගත්ත ගැටයක් තියෙනවා ඒක ඔබම ලෙහ ගන්න වෙනවා මහා ගොඩක් නෙමෙයි මෙතන ඉන්න පොඩි කිරිසක් වෙන බැරි කෙනෙක් නෑ මේ ශරීරය දිහා මේ ශරීරය දිහා කන බොනපත් පාන් කව් උදේටත් දවල්ටත් ඇයි පිඟන් ගණන් දාන්නේ මොකද ආ ඒ ඒක තමයි ඉන්දන මේ ශරීරේ පවතින එක මේ ශරීරයම මේ ශරීරයම ආහාරය බප්පාං කෝපි මුං ඇට නිසා හැදුණු මේ ශරීරය මේකේ අත කඩාගෙන කොටියේ කෑවෝ ඒක උට ආහාරය උගේ ශරීරේ හම්මස්ලේ ආහාර හැදෙන්න ඒ හොඳට මතකද බගන මේක ආහාරය මේ කබලින්ක ආහාරය තව පැතිකඩක් ඕගොල්ලෝ බප්පාං කෝපි බත් පිඟාන ගන්නකොට දකින්ද තව ටිකකින් මේ බත්තට ටික මම මගේ මගේ ආත්මෙ වෙනව නේද කියලා. මේ බත් පිඟානේ ව්‍යංජන ටික දකින්න තව ටිකකින් මගේ ජීවිතේ වෙනව නේද කියලා. වෙනව නෙමෙයි මං කරගන්නවා ඒක. කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපේ කියලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. රූපේ සතර මහා ධාතුයි. අසුභ බව, කුණුප බව, සතර මහා ධාතු බව විඥානය නිරුද්ධහම මෙහෙම වෙන්න පුළුවන්කම හැම වෙලාවෙම හිත හිත හිත හිතින් හිත හිතින් වෙන මොකුත් නැහැ. ඕගොල්ලෝ මරණාසන්න මොහොතකට කලින් ඒකාන්තයෙන් ඕගොල්ලෝ ලැබු මනුෂ්‍ය ජීවිතය සම්පූර්ණ හිස් නොකොට මේ බුද්ධෝත්පාද කාලෙන් වැඩක් අරගෙනම ඕගොල්ලෝ ආර්ය ශ්‍රාවකෙක් වෙලාමයි ඕගොල්ලෝ දුක අවසන් මේ ජීවිතය අවසන් කරන්නේ. බලන්නකො බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒකය නොයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස අධිකමාය නිබ්බාන සච්චිකිරිය අධ්‍යයන චතර සතිපට්ඨාන මහණෙනි මේ එකම මගයි මොකද්ද මහණෙනි මේ එකම මගයි ඒකනෝයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සත්‍යෙන් පිරිසුදු බව ඇති වෙන්නේ ශෝක පරිද්දමන සමතික්කමාය හැඬීම් වැළපින් ඉක්මවන්න දුක්ඛ දෝමනසානං අත්තංගමයි දුක් දුක්මස් නැති කරන්න ඊගව වචන බලන්න ඥායස අධිකමයි මාර්ගඵල ලබන්න මාර්ගඵල ලබන්න මේ අපි චූටියට හිතුවට දිනේ පුපුරු චූටි නැහැ මහ විශාල වුණාම ගම් නියංගම් ඔක්කොම දවනවා වගේ මේ කායගත සතිය චූටි නෑ. මේක වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට ඊගාවට වෙන දේ දන්නවද? ඔය විදිහට ගියාම ඕගොල්ලන්ට යම් දවසක් එනවා දුව පුතා අම්මා තාත්තා සහෝදරයා යාළුවෝ මම කියලා සිහි කර සිහි කරන්න පුළුවන් සිහි කෙරුවට ඇත්ත වෙන්නේ. ඇයි? මෙන් දරුවා කියලා සිහි කරනකොට ඔබට නුවණ රූප කියලා යමක් තියෙනවා සතර මහා ධාතුයි. මේ දෙක මැච් වෙන්නේ මට සිහි වෙන්නේ දරුවා හැබැයි රූප සතර මහා ධාතුයි. මේ දරුවා කියන ප්‍රපංච සංඥාව රූපෙට බැහැගන්න ඉඩ නැහැ. එතකොට මේ විඥාණයට විඥාණයට මේ නාම රූප දෙකේ පිහිටක් ලබන්න බෑ. මේ රූපයේ දරුවා වෙන්නේ ඔගොල්ලෝ විදර්ශනා නොකරනකොට වෙන්නේ දරුවා කෙන අදහස සිහි කරගත්ත ගමන් මේ අදහස මේ රූපෙට බහලන්න පුළුවන්. එතකොට රූපේ දරුවා වගේ ඔයගලන්ට පේන්නේ. ඉතින් ඒ හින්දා මෙන්න මේ විදිහට ඔයගලන්ට තියෙන්නේ විදර්ශනා කරන්න මොකද්ද? කන බොන ආහාරයෙන් හැදුණු බව පෙන්නනෝ රූපේ. රූපේ කුණු පොකටස් ටිකක් කුණු පොකටස් 32ක් ඒකේ කුණුක බවක් පෙළන ඕනනම් ඇස් වලින් කබ, නාසයෙන් හොටු, කටින් කෙල්ල සෙම ආදී දේවල් යටින් මල මුත්‍රා ඒ වගේම කන් වලින් කංකුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුඛ නමයක් තියෙන බොහෝ කල් ගිය පුපුරා නොගිය සරව පිරුණු gediyak තියෙනවා ඒ gediyen යම් මුඛයකින් යමක් යමක් වැගිරෙන දුකඳ දෙයක් පිළිකුල් දෙයක්ම වැගිරෙනවා වගේ මේ කයින් මුඛ නවයක් තියෙන බොහෝ කල් ඉක්මෝ පුපුරා නොගේ සරව ගිරියක් බඳු මේ ශරීරේ යමක් යමක් වැගිරේ නම් යම් යම් දොරටුවකින් යමක් යමක් වැගිරේ නම් දුගද දෙයක්ම පිළිකුල් දෙයක්ම අසුබ දෙයක්ම වැගිරෙනවා ඒ වගේ රූපයේ පළවෙනි අධිර කනබුන ආහාරයෙන් හැදුණු හැටි පෙන්වන්න කුණුප කොටස් ටිකක් අසුභ බව පෙන්වන්න එහෙම නැත්නම් සතර මහා බාහිර සතර මහා ධාතුට ආදේශ කළ සතර මහා ධාතුවව පෙන්වන්න. ඊගාවට මේ ශරීරය ඇසුරු කරගෙන පවතින හිත නිරුද්ධ වුණාම මේ ශරීරයට වෙන්න පුළුවන්කම පෙන්වන්න. කාරණා තුනයි. ආහාර ප්‍රත්‍යයෙන් රූපය හැදෙන හැටි පෙන්වුවා රූපේ ගතිය රූප බව ධාතු ස්වභාවය පෙන්නවා රූපයට වෙන්න පුළුවන් බව පෙන්නවා. ඒ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවාද මේ චිත්තචෛතසික ටික නිසා ඒ චිත්තචෛතසික ටික නිසා මේ කයේ ඉදිරියම අපහුවේම සෙලවීම වෙන බව පෙන්වන්නට. පුද්ගල භාවයට සත්ව භාවයට සිහි වෙනකොට ඒ විදිහට සත්වයක ඒ විදිහට පුද්ගලයේ දරුවෙක් ඥාතිවරේ අතීතයේ ඉඳලත් නැහැ දැන් ඉන්නවත් නෙමේ අනාගතයේත් නැහැ. ඕගලන්ට බාහිර ස්පර්ශ ආයතන හයේ සත්වයේ පුද්ගලයෝ කිසිම කෙනෙක් හිටියත් නෙමේ ඉන්නවත් නෙමේ ඒ හැම රූපයක්ම අනාත්මයි. ඒ රූපය නොදන්නා කම නිසා අපි සත්ව පුද්ගල සංඥාවක් ඇති එහෙම ඕනෙත් නැහැ. රූපේ සතර මහා ධාතු බව බලන්නකෝ. ඊට පස්සේ මේ ශරීරයත් බලන්න. එතන එතන රූපයේ පුද්ගල භාවයට සිහි වෙනකොට රූපයේ සතර මහා ධාතු බව කුණුප බව බලන්න කායගත සතිය වඩන්න ආධ්‍යාත්මික බාහිරව. පස්සේ මේ රෙකෝඩින් එක අරගෙන හරි අපි දවල් 12 දෙක වෙනකම් ධර්ම සාකච්ඡාවට මම එනවා. එතකොට ඔය විදර්ශනා කරන හැටිත් අපි තව ටිකක් කතා කරමු. එතකොට මෙන්න මේ විදිහට එතන එතන එතන එතන කායගත සති රූපේ ඇත්ත ඇති ඇති බලන්න. ඕගොල්ලෝ ගුණාක් බනහල ඇති. දහම් කරුණුත් අහලා ඇති. භාවනා කමට අනුත් අහලා ඇති. ඒ දරුවා කියලා සිහි වෙනකොට নিকමටවත් ඒ සිහි වෙන මනස වළක්වන දුනුවණින් බලන්න. නෑ ඒක පිළි අරගෙන ඔහි හිතින් කින් කිරින් කරනවා. පුද්ගලයෙක් සිහි වෙනකොට සිහි වෙන මනස නුවණින් පෙන්නනවද බලන්න. නැහැ ඔහේ සිටින් කින් කියන එක එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් බණ දහමෙන් ඕගොල්ලන්ගේ ශරීරයේ වෙලුවත් ඕගොල්ලෝ නිවන් දකින්නේ ඇයි මේ ඉගෙන ගන්නේ මේ කමඨහන් මේවා කියලා දෙන්නේ ජීවිතෙන් කටයුතුයි කටයුතුයි දරුවේ කෙනෙක් කියලා සිහි කරනකොට වෙනද වගේ ඕගලන්ට හිතපු හෝ ඉන්න පුද්ගලෙක්ව සිහි කරන්න බැරි වෙන්න ඕනේ. නුවණ හරස් වෙන්න ඕනේ. නුවණින් කෙලෙස් අනු ඕගලන්ට යන්න දෙන්න බැරි කරන්න ඕනේ. නෑ එහෙම පුද්ගලයෙක් නෑ. එහෙම පුද්ගලෙක් හිටියෙත් නෑ. නැත්තම් දරුවා කියපු ගමන් දරුවා කියන්නේ පොතෙන්ද කියලා පෙන්වන්න. කන පොඩ බත්පාන් කම්පියුටර් දරුවා කියන්නේ. එහෙනම් ඒ රූපේ තියෙන කෙස්ලොම් නියදද්ද දරුවා කියන්නේ. එහෙනම් පිච්චෙන් සර්වෝල්ට දරුවා කියන්නේ. මම දරුවා කියලා ශරීරයේ කොතෙන්ද කියන්නේ කියලා පෙන්වන්න. එච්චරයි. යාළුවෙක් කියලා සිහි කරනකොට ඔහේ හිතන්නේ නැතුව මම යාළුවා යාළුවා කියලා পায় ගහලා හිතනවා මම හිතන යාළුවා කොහෙද? කොතනද? මොකද? කනබුන බත්පාන් කවුද යාළුවා? එහෙම නැතිනම් ඒ ආහාරයෙන් හැදුණු රූපේ කෙස්ලොම් නියද සම්මස් කියන තද කොටස් ටිකද යාළුවා? එහෙනම් පිත්තෙන්තරව ලේ දහඩිය කියන ගලන වගිරන් කොටස් ටිකද යාළුවා? නැත්නම් උෂ්ණ කොටස් තේජෝ කොටස් හතර දියාලුවා. නැත්නම් වායු කොටස් හය දියාලුවා. තැනක් නැති වෙනවා එතකොට. එහෙම පෙන්වනනම් ඇති. ඒ රූපේ දකිනකොට යාළුවා කියන අදහස මම ඇති කරගෙන මම ඒ දිහා බැලුවට රූපේ මෙහෙම එකක් කෙටි උත්තරය එක දවසකට එක අරමුණු දෙක තුනක් බලලා බලන්නකො ජීවිතේ මොනතරම් පරිවර්තනයක් වෙයිද කියලා මොනතරම් වෙනස් වෙයිද කියලා Tamanටම අනේ අපි කොච්චර මෙච්චර රැවටිලා අපේම මනසට ඉඳලා නේද කියන එක තේරෙන්නේ. ගාවට පුතා කියලා සිහි වෙනකොටම හැමදාම ඒක හිතෙන් සිහි වෙච්ච ගමන් සිහි වෙච්ච එක ඇත්තක් වෙනවා ඕගොල්ලන්ට. ඇත්ත වෙනා අනේ ඉතින් පුතා ගැන পায় ගහලා හිතනවා. එක කෑවක් දන්නේ නැහැ, බිව්වද දන්නේ නැහැ, දැන් මොකද දන්නේ නැහැ කරන්නේ. ඕගොල්ලෝ අහපු බණත් පැත්තක දහමත් ඒක වෙනමම එකක්. සිල් ගන්න එක වෙනමම එකක්. බණහන වෙනම එකක්. භාවනා කරන එක වෙනම එකක් වෙලා. ඉතින් ඕගොල්ලෝ නිවන් දැක්කොත් තමයි පුදුමයි. මේවා අහගන්නේ ජීවිතයෙන් යොදා ගන්න. ජීවිතයෙන් තියෙන දුක වෙන ප්‍රශ්නේ තියෙන තැන හැදෙන්න ඕනේ. නිකමට සිහි වෙනකොට ඒක සිහි කරගෙන পায় ගහලා යන්නේ නැතුව නිකමට හිතන්නකෝ පුතා කියන්නේ. කනපුන ආහාරයෙන් හැදුණු ඒ රූපය කනපුන ආහාරයට පුතා කියන්නේ. පුතා කියන්නේ බත් ඇට වලටද පාන් කෑල්ලකටද කව්පි ඇටයකටද මුං ඇටයකටද පුතා කියන්නේ. ඉතින් ඒවැන්නේ මේ රූපය හැදිලා තියෙන්නේ. එතන එහෙනම් කෙස්ද පුතා ලොම්ද නියද දද්ද පටවි ධාතුද පුතා? පිටෙන් සරව ලේදහඩිය කියන කොටස් දෙකේ තියෙන ඒවද පුතා කියන්නේ. කියලා පෙන්වන්නකෝ. සංඛාර කද රූපමා සංඛාරයේ කෙහෙල් ගඳ හරයක් නැති වෙන ඔය ඕගොල්ලෝ හිතන එක. කෙහෙල් ගහක් පතුරු ගහලා පතුරු ගහලා බැලුවම අරටුවක් නැහැ. ඒ වගේ අපි හරියට පෙන්වුව සංඛාරයේ කෙහෙල් ගඳක් වගේ. සංඛාරයේ විදර්ශනා නොකරන තාක් අරටුවක් පෙන්නනවා. දරුවා මේ geddi පිටින් උසල ගන්න පුළුවන් රූපයක් පෙන්නයි. ඔගොල්ලෝ පෙන්වන්නකෝ සංඛාරයේ පතුරු ගහලා දරුවා කියලා ඔය හිතේ හිතේ රැවටිලා යන්නේ නැතුව දරුවා කියනකොට මම পায় ගහලා හිතන දරුවා කාටද කොතනද කියලා. ඒ රූපේ කෙස්ලොමියද පටවි ධාතු. ඒකද දරුවා. පිත්තෙන්තර ආපෝ ධාතු ඒකද දරුවා. ඒ ශරීරයේ උෂ්ණයක් තියෙන තේජෝ ඒකද දරුවා කියන්නේ. වායු ධාතු ඒකද දරුවා. බලනකොට දරුවා කියන අදහසට පවතින තැනක් නැහැ. හිතට බැස ගන්න බෑ. ඕපොල් නොපෙන්නන කමර රූපമിതി එහෙමම හිත නිමිති ගන්නවා දරුවා දරුවා කියලා. එතකොට ඕගොල්ලන්ට නුවණයි මේ සතර මහා ධාතුව පිරිසිඳ නොදකින නිසා දකින්නකොට දරුවා කියන අදහස මම සිහි කරගෙන. ඒ දිහා මම දරුවා කියලා බලලා හැබැයි සතර මහා ධාතු රූපෙනේ. නුබෝ දවසකින් ඕගොල්ලන්ගේ ජීවිතේට එළියක් එන්නේ නැද්ද කියලා බලනවා. මම මම මම කියලා බලනවා. අර වගේම පෙන්නනවා. බද්ද මම පාන් ඇටේ පාන් කෑල්ලක්ද මම කවුපියටේද මම කියන්නේ. ඒ වෙන්නේ මේ රූපය හැදලා තියෙන්නේ. මේක කෙස්ලුම් නියදත් කියන්නේ පටවි ධාතු. ඒකද මම. පිස්සෙන් තරවලේ දහඩිය කියන්නේ ආපෝ ධාතු. ඒකද මම. හරයක් නැහැ. ආන් මේ විදිහට සත්ව පුද්ගල භාවයට හිතෙන හිතෙන තැන හිතෙන හිතෙන තැන නුවණින් බලක්වන්න. නුබෝ දවසකම ඔගොල්ලෝ ගැස් දෙක පෑදෙන්නේ නැද්ද කියලා. භාවනා කරන්ඩ අද දවසේදී තවසටක් ගියාම හෙටත් භාවනා කරද්දි ගෙදර ගියාම උයද්දි පිහද්දි වැඩ කරද්දි හිත දිහා බලන්න පුද්ගලයෙක් ගැන සිහි කරන ගානේ සිහි කරන ගානේ නෑ නෑ එහෙම පුද්ගලයෙක් හිටියක් නෙමෙයි ඉන්නවත් නෙමෙයි අර මං කිව්වා වගේ වෙන විදර්ශනා කරලා පෙන්වනවා ඕම <clears throat> පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්නකොට වෙන දෙයක් වෙනවා හිතට පුළුවන් සත්පුද්ගල භාවය සිහි කරන්න හැබැයි රූපයට බැස ගන්න බෑ රූපෙට බැස ගන්නට. එතකොට වෙන තේ දන්නවද මොකද කියලා? ඕරම් භාග්‍ය සංයෝජනයන්ගේ මනස මිදෙනවා. මේ සතර මහා ධාතු පැත්තට හිත බැස ගන්න බැරි වෙනකොට බැරි වෙනකොට කබලින්කා ආහාරයේ පැත්තට හිත නැමිලා තියෙන එක නැති වෙනවා. උද්දම් භාග්‍ය සංයෝජන කියන ටිකේනවා. එදාට මේ රූප විදර්ශනා කරන්නවත් ඕනේ නැහැ අපිට. රූපයක තියෙන ගනුදෙනුත් ඉවරයි දුකත් ඉවරයි සංයෝජනයත් ඉවරයි ඒකේ ප්‍රතිපදාව පුරලත් ඉවරයි ඊට පස්සේ ඔයගලන්ට හම්බ වෙනවා කොහොමද දර්ශනය <clears throat> උත්තම් භාග්‍ය සංයෝජන ටික උඩ දිශාවට ඒක තමයි ditthi sutta mutta විඤ්ඤාත කියලා කියන්නේ මම එක තවකට කියලා දෙන්නම් ආන් එතන ස්පර්ශය කියන ධර්මතාවයේ පිරිසිඳ දකිනකොට නාම කියන ධර්මතාව ටික පිරිසිඳ දකිනකොට දැන් ඕගොල්ලෝ කබලින්කා ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු කියන එකකට හිත තබලන්නේ සත්‍ය පුද්ගලයාට හැරි ඒ සතර මහා ධාතුයි කියන සංයාවත් අතහැරෙනවා බලන්න. සතර මහා ධාතු කියලා අනාත්ම ස්කන්ධයකට හිත තබලා තමයි පුද්ගල භාවයෙන් අතහැරියේ කාමෙන් මිදුනේ නාම ධර්ම ටික පිරිසිඳ දකිනකොට රූපය කියලා සතර මහා ධාතු හම්බෙච්ච බවෙනුත් ඕකරගේ මනස මිදෙනවා. ඊට පස්සේ ස්පර්ශ නිරෝධයයි කියලා යමක් තියෙනවා. අන්න එතෙන් හිත තබුවාම නාම කියන ටිකෙනුත් අතහැරෙනවා. රූපය කියන තැනට හිත තබලා රූපය පිරිසිඳ කළා කාමයෙන් මිදෙනවා. කා සතර මහා ධාතුව ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා කියලා අරගත්ත ලෝකයෙන් මිදෙනවා සතර මහා ධාතුවේ පිරිසිදු දැකලා. නාම ධර්ම ටිකට හිත තබල රූපෙන් මිදෙනවා. ස්පර්ශ නිරෝධයට හිත තබලා නාමිනුත් මිදෙනවා. නාම රූප දෙකේ මිදීමම නිවන කියලා කියනවා. හරි? දැන් ඔය කාම භූමියේ තියෙන ටික අයින් කරන්ද ඕක සතර මහා ධාතු හැටියට බලන්න ඕනේ. සවිඥානික අරමුණු විතරයි ඕනේ සත්ව පුද්ගල භාවයට සිහි වෙන හැම අරමුණක්ම ආධ්‍යාත්මික මේ ශරීරියත් බහැර රූපයක්. රූපේ දකිනකොට Taman හොඳට දැනගන්න ඕන මේ රූපේ දකිනකොට මම කියන හැඟීම උපදින්න බැරි වෙන්න මම කියන හැඟීම මේ රූපෙට බැහැගන්න බැරි වෙන්න හැම වෙලෙම යමක් කට යුතුයි කියන නුවණ ඔබ තියාගන්න ඕනේ. එහෙම නොතිබ්බොත් ඔබ දැනගන්න ඕන ඔබේ උපාදානෙන්ට හසු වෙච්ච මේ ස්කන්ධය ඔබට දුක ගෙනත් දෙනවා. මේ මම මගේ මගේ ආත්මය කියලා ඔබේ මනසේ තියෙන උපාදාන ගතියට හසු වෙච්ච මේ රූපය ඔබට දුක ගෙනත් දෙනවාමයි. ඒ නිසා ඒ දුක එපා නම් ඒ උපාදානයේ ගෙවෙන විදිහට මේ රූපේ ඇත්ත පෙන්න පෙන්න ඉඳ වෙනවා මේ රූපේ දකින ගානේ මම කියන අදහස උපදින්න බැරි වෙන්න මම කියන අදහසින් බලන්න බැරි වෙන විදිහට රූපය ඇත්ත පෙන්වන්න වෙනවා ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම දුක ඔබ පරිහරණය උපද්දවාගෙන පරිහරණය කරන්නෙක් වෙලා කියලා දකින්න. බාහිර රූප බාහිර රූප ඇත්ත පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම ඒ රූප දුව පුතා කියන කම මගේ මනසේ උපද්දලා දුව පුතා කියලා පෙන්නනවා. ඒ රූප ටික මට දුක ගෙනත් දෙනවා. ඒ දුක මට එපා නම් මේ උපාදානයේ එන්න බැරි වෙන්න. ඒ රූපයේ දකින පරිහරණය කරන වාරයක් ගානේ ඇත්ත පෙන්වන්න ඕනේ ඒ රූපය පුතා දුව කියන අදහස උපදින්න බැරි වෙන්න පුතා දුව කියන අදහසෙන් රූපය දිහා බලන්න බැරි වෙන්න රූපය ඇත්ත මම පෙන්න පෙන්න ඉන්න ඕනේ කියලා නුවණක් ඇති කර ගන්න ඕනේ. උකට දුක්ඛේ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පිළිබඳ නුවණක් තියෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. ඊගාවට අවිඥානික වස්තු ගැන වටිනාකමට දැනෙන කමක් තිබුණට කමක් නැහැ මේ ටික දැනට කරන්ඩ මේ සවිඥානික බැඳීම් අඩු වෙනකොට ඒව අතහැරෙනවා ඒ හින්දා මම කායගත සතිය තමයි මට තියෙන එකම පිහිට එකම පිළිසරණ දුක නැතුව ඉන්න තියෙන එකම උපාය හැඟ වෙන්න තියෙන එකම තැන කියලා ඔබට දැනෙන්න ඕනේ මොකද එහෙම නොතිබෙන කායගත සතිය ඔබ සතු නොවන හැම මොහොතකම හැම ශරණයකම ඔබ දුක හදාගෙන දුක් විඳින්න කරනවා දුක දැන් ඒක ස්වංක්‍රීයව වෙන තත්ත්වයටපත් කරලා තියන්නේ අපි නුවණ කියන එක නැති වෙන හැම වෙලාවකම ස්වංක්‍රීයව මේක මම කියන අදහස එපදිලා මම කියන අදහස මේකට තබලා ජීවත් වෙනවා අපි අපි මේ මායя එක්කයි වාසය කරන්නේ. අපි දුක හදාගෙන දුක නිර්මාණය කරගෙන මේ ජීවත් වෙන්නේ. ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ විදර්ශනා කරනවා කියලා කියන්නේ ඔන්න ඔය නීවර මේ ආශ්‍රව ධර්ම උපදින්න බැරි වෙන්න උපන්න එක පවතින්න බැරි වෙන්න අලුතෙන් බලනකොට අලුතෙන් උපදින්න බැරි වෙන්න ඒ කියන්නේ මේ අදහස උපදින්න නැති වෙන්න තමයි නූපං ආශ්‍රව නූපදවන්නේ. මානසික තියෙන ගතිය ඒ මත පතිත වෙන්න බැරි වෙන්න තමයි උපං ආශ්‍රව ගෙවෙන්නේ. නූපං ආශ්‍රව නූපදින්න උපං ආශ්‍රව ගෙවෙන්නේ. තමයි ඔබ බලන්නේ. ওই විදිහට පෙන්වන්න ඕන. ඕක තමයි. ඊට පස්සේ ඒකට චිත්ත සමතයක් ඇති කරගන්නත් ඕනේ. චිත්ත සමතයක් ඇති කරගන්නත් ඕනේ. මම 12 ඉඳන් 2 වෙනකන් තියෙන සාකච්ඡාවේදී 12 මාර ඉඳන් 2 වෙනකන් තියෙන සාකච්ඡාවේදී 12 මාර ඉඳන් 1 වෙනකන් සමතකමටහන් වඩන හැටිත් මේ විදර්ශනා කරන හැටිත් ඒ පැය භාගෙදිත් මම ටිකක් කියලා දෙන්න. දීලා ඊට පස්සේ තව ටිකක් මට කියලා දෙන්න තියෙනවා. උද්දම් භාගීය මනස. ඒ කියන්නේ මේ ශාසනයේ තියෙනවා සීක ප්‍රතිපදා අසීක ප්‍රතිපදා කියලා දෙකක් මම ওই දැන් සීක ප්‍රතිපදාවේ ඔබට හික්මෙන්න තියෙන තැන කිව්වේ. නමුත් රහතන් වහන්සේ නමක් මේ ලෝකේ ජීවත් වෙනවා ඇහැ රූප චක්කු විඥාන මේවා එකක්වත් ඇසුරු වෙන්නේ නැති වෙන්න. ඕවා අල්ලගත්තාම උපාදානය ඇති වෙනවා. උපාදානය ඇති නොවන විදිහට ඇහැ රූප පරිහරණය නොවන විදිහට ජීවත් වෙන දර්ශනයක් වෙනවා. ඒ දර්ශනය ගැන මම දානෙන් පස්සේ කියලා දෙන්නම් දෙක වෙනකම් තියෙන එකේ සාකච්ඡාවේදී ඒකත් වටිනවා නමුත් අපිට ප්‍රතිපදාව තියෙන මෙතන ඔබ අදමින්මක් ඇති කරගන්න මම මතක් කළාට මේ භාවනා පන්තිට ආපු එක ඔබට ලාභයක්ම වෙයි අද මේ දවසේදීත් හෙටත් ඔබ උත්සාහවත් වෙන්නේ ඒ නැතත් ගෙදර ගිහිල්ලා තනිමින්මක් හදාගන්න මම කිව්වට වෙන මොකුත් නෙමේ අර හිත හැරුණොත් ඒ කියන්නේ ඉද්ද ලැබෙන්න ලැබෙන්න හැම වෙලාවකම සවිඥානික අරමුණු විතරක් අල්ලගත්ත හිතේ හිතේ කතා කරන්න දෙන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුයි. සතර මහා ධාතුයි කුණප කොටස් ටිකක්. සතර මහා ධාතුයි කුණප ඔච්චර තමයි ඔක තීරණය කර කර කර කර කර ඉන්න ඉන්නකොට බොහෝ කලකින් ඔබ නිවන් දකින්නවාමයි නිවන් දකින්න කිව්ව වෙන මොකුත් නෙමෙයි සතර මහා ධාතු වෙනම පෙන්නකොට සත්ව පුද්ගල භාවයට සිහි කරන්න පුළුවන් ඔක්කොම ප්‍රපංච ටික තනි මනායතේට හම්බ වෙනවා ඔබට අම්මා තාත්තා දුව පුතා රන් රිදී ගෙවල් දුරවල් කියලා සිහි කරන්න පුළුවන් යම්තක් සබ්බේ සංඛාරා සියලු සංස්කාරයෝ ඔබට හම්බ වෙනවා මන ආයතනය ධම්මායතනය කියන තැන. ඉබේම එන්නේ මේ ටික බලනකොට. එදාට ඔබ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිනවා. මනස තුල උපදින උපදින සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිනකොට අන්න එදාට දුකේ කලකිරෙනවා. ඉබේම ඒ වගේ ටික ටික ටික ටික ගැඹුරට එනවා. ඒ නිසා දැනට ඔන්න ඔය විදිහට විදර්ශනා කරන්ඩ ඒකට උපකාර සමතකමට අහනක් කියලා දෙන්නම් සීලයක පිටල සමථ විදර්ශනා වඩන එකට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. අපි භාවනා කරන්නේ මොන මේකටයි? අද මේ පැය දෙක ගත්තේ මේ වගේ ඇයි භාවනා කරන්නේ කියන කාරණාවල් ගොඩාක් දුරට අද දවසේදීවත් හෙටවත් ආය මතක් කරන්නේ හරි කමතහම් පැහැදිලි කරලා මෙව කරලා දෙන එක විතරයි කරන්නේ දවල් එකේදී නම් තව තියෙනවා අසේක ප්‍රතිපදාව කියලා රහතන් වහන්සේ නමක් ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඒක අපි දැනගෙන ඉන්න ඕන කවදා හරි අපිත් මෙන්න මෙතෙන්ට ගිය දවසටයි ප්‍රතිසන්දිට යන්නේ නැත්තේ. සසර ගමන නතර වෙන්නේ මෙන්න මෙහෙම ජීවත් වෙන මනසක් හදාගත්ත දවසටයි කියන ටික ඔබ දැනගෙන ඉන්න වෙනවා. ඒකමම කියලා දෙන්නම්. එච්චරයි ඊට පස්සේ භවනා කරන හැටි ගැන තමයි කතා කරන්න වෙන්නේ. හොඳයි එහෙනම් දෙවියන් සරණයි.